ගරු ස්වාමීන් වහන්සේ අපි පෙරේද සාකච්ඡාවේදී ඔබ වහන්සේ කිව්වා මේ හුස්ම රැල්ල දිහා අනිච්ච සංඥාවෙන් බලන්නේ නැති හින්දායි මම අහපු ප්‍රශ්නෙට මේ කිව්වේ මේ එහෙම වෙන්නේ හුස්ම රැල්ල දිහා අනිච්ච සංඥාවෙන් බලන්නේ නැති හින්දා කියලා. ඒ ගැන ස්වාමීන් වහන්සේ පොඩි පැහැදිලි කිරීමක් තව කරන්න පුළුවන්. අපි නිසා ඒ ප්‍රශ්නේ මතු කරන්න. එතකොට මේ ප්‍රශ්නේ තියෙනවා ඕකට උත්තරේට කැලී. මම කිව්වේ මේ මගේ මේ ආනාපාන සති භාවනාවේදී මම ඉඳගත්තුම දැන් අපි මේ ඉඳගෙන හිටින බව දන්නවා. එතකොට මේ පළවෙනි විනාඩි දෙකේදී ගොරෝසු ආශ්වාසය ගුරුසු ප්‍රශ්වාසය දැනෙනවා ඊට පස්සේ ඒක ඊටාම ඉක්මනින් සියුම් ආශ්වාසයට යනවා සියුම් ප්‍රශ්වාසයක් දැනෙන්නේ නැහැ කවදාවත් ඒක මම ප්‍රශ්නයක් කියලා හිතන්නේත් නැහැ ගුරුසු ආශ්වාසය සියුම් ආශ්වාසයට යනවා ගිහිල්ලා විනාඩි දෙකක් ඔය කියන්නේ ඉඳගත්ලා ඉඳගෙන විනාඩි දෙකක් වගේ ඇතුළත එහෙම වෙනවා ඒ සියුම් ආශ්වාසයට ගියාට පස්සේ එතනින් එහාට මම දන්නේ නැති මම දන්නේ නැහැ එතනින් පස්සේ මොන වෙනවද කියලා මට තේරෙනවා මේ ඇඟ ඉස්සරහට නැවිලා තියෙනවා ඒ වගේ කියලා ඊට පස්සේ ටිකකින් ආයි මම බලනකොට මම ආයි මට ආයි හුස්ම රැල්ල දැනෙනවා ඒකට ඔබ වහන්සේ කිව්වා එහෙම එතන මම වරද්දගෙන තියෙනවා ඒක වෙන්නේ මට මේ මම කියන මෙහෙම වරද්දගෙන තියෙන කතාවක් වෙන්න බෑ අපි කොහොමද අපි ඇඩ්වාන්ස්. එක එකක් පස්සට යන්නේ නැහැ මේ භාවනාව කවදාකවත් පස්සට යamak කියලා ගන්න. wherever you may be you are on the way back home. ඒ නිසා මේ ඔක්කොම ප්‍රශ්න අහන්නේ පස්සට යනවා කියන්නේ. ඊට පස්සේ ගියර යන්නේ මයින්ඩ්ෆුල් කිව්ව දැම්මට පස්සේ මතක තියාගන්න පස්සට ගියර එකක් නැහැ. ඒකයි කාටවත් දෙන්න බෑ ඒක භයානක සූදුවක්. මේ සූදුවට පස්සට ගිහොල එහෙමනක් නෑ නිවන් දැකලා මිසක්. මයින්ඩ්ෆුල්නස් ෆෝවර්ඩ් ගියර එකක්. ප්‍රශ්නේ මේකයි අර හොඳට ගොරෝසු ආනාපාන තියෙනද ප්‍රශ්න නැහැ. සියුම් ආනාපාන තියෙන ප්‍රශ්නකුත් නැහැ. ඊට පස්සේ වෙන්නේ මොකද්ද දන්නේ නැහැ කියන එක. අපි ප්‍රශ්නයක් කරගෙන දැන් ඔය ඔය කනපින්ද වෙන්නේ එතන ඉන්නේ. මම එතන හිතන්නේ මට නිින්ද යනවා කියලා. හරි මොකක් හරි. මොකක් හරි නිින්ද ගියයි කියන එක හොඳින් නෙවෙයි නේ කතා කරන්නේ. නොදකින් නොපතන්නේ. ඇත්ත ප්‍රශ්නයක් නැහැ. ඒකත් බාරගත්තා නම් අනිච්චේ හැටි. ගොරෝසු තිබුණා අනපනසි වුණා. ඊට පස්සේ නොදන්න තැනක ඊට පස්සේ මොන්ටටම නිින්ද ගියා ප්‍රශ්නයක් නැහැ. ඒකත් මේ ආනාපානය ආනාපානය ආනාපාන සතිය දියුණු වෙනකොට අනිවාර්යයෙන්ම අරහයා යුතු එකක්. හරියට ආනාපානය නොදන්න කෙනා සතිය නිසා ආනාපාන දැනගත්තා වාගේ. නින්දත් නොදන්න එක සතිය හරහා දැනගත යුතුයි නේ කවදා හරි අපි. ඉතින් ඒක නින්ද එන්නේ නැතුව කොහොමයි නින්ද හදාරන්නේ? ආපු වෙලාවේදී ඒකට කියනවා දකින්න ඔබතන් කියලා මොනට කියලා ගහනවා මොන වතුරක් කරනවා නම් බෑනෝ කරන්න වැඩි. ඒකත් දාගන්න අනිච්ච සංඥාව හැටි. මට ඕන දේ වෙන්නේ නැහැ. හැබැයි මේක ඉල්ලලා ගත්ත එකක් නෙවෙයි. මම දන්නවා මෙතනදී මම අප්‍රමාදයි. අහුවෙලා නැහැ මට. ඒ නිසා මොකද්ද ඊගාදාසේ නම් අපි ලෑස්තිලා යන්න ඕනේ. මොකද්ද ඊගාදාසේ අපි වඩා අප්‍රමාද වෙන්න ඕනේ. දන්න හරිය කමන්නේ. නොදන්න හරියක් අනිවාර්යයෙන්ම මේක තමයි දවසේ චැලෙන්ජ් එක. ඒකට වෙනකට වඩා ලෑස්තිලා යනවා. මේ ලෑස්තිලා යෑම තමයි නිින්ද යන්නේ පැත්ත කියන්නේ. ලෑස්තිලා කියන්නේ නිින්දෙන්නේ නැහැ. ඕක හරිම හරිම කොන්ට්‍රඩික්ෂන් එකක් උතන තියෙන්නේ. අපි නිින්ද එන්න බාර ගැනීමක් තියෙන කොහොමඩක්වත් බාර ගැනීමක් තියෙනවා. ඒ බාර ගැනීමෙන් තියෙන අවිද්‍යාව ආරා. දැසි නැති ගතිය. ඒ වෙනකොට ලෑස්තිලා යන්න බෑ. දැසලා ගියොත් ඔය නිින්ද ඒ එක්ක පමාවි. ඒකට අපිට වෙලාවක් තියෙනවනේ නිින්ද හදාරගන්න. වෙන්න මේ ලකුණු කපලා පැත්තකට දාපු කළු පාටදී හදාරන්න පුළුවන්. ඒකට අපි දන්නවා මේ ආනාපාන සතියේ මේ ඩාර්ක් ස්පොට් එකක් තියෙනවා. බ්ලැක් හෝල් එකක් තියෙනවා. ඒක දන්න තාක්කල් මුළු චිත්‍රය ඉන්නේ නැහැ අපිට. ඒසයක මුලදී හෝ මැදදී හෝ අගදී හෝ එන වෙලාව බලලා ඒකේ මුල මැදක බලන්න ඕනේ. අනින්ද හරිම අමාරුයි මුල අල්ලත හැකි මැද බෑ ඒ නිසා මේ බෙහෙත් දෙනකොට නින්දට පෙර බෙති දුන්නට නින්දට පසු දීලා බෙහෙත් පෙති දීලා තියෙනවා කතාව. දොස්තරලා දෙන්නේ බෑ කරන්න බෑ. නින්දට පෙර මේක ගන්න උදේ අවසන් පස්සේ මේක ගන්න නින්දෙන් පසු ගන්න බේත් නැහැ. ඒකෙන් බොන මිනිහෙකුට උපදෙස් දෙනවා නම් උට කියන බොණ්ඩ ඉස්සලා උපදෙස් දෙනවා මිසක්වත් බිවට පස්සේ උපදෙස් දීලා වැඩක් තියෙන්නේ. අන්නේ ඔය තමයි නින්ද. නමුත් බුදුජානනාන්තයේ නිවරණ වල මැද තියෙන්නේ ඔය තීන මිද්දේ. තීන මිද්දේ එන්න හේතුව බැලුවොත් රාග ద్వේෂ නැති වුණොත් තමයි තීන මිද්දේ එන්නේ. රාගේ ద్వේෂ තියෙන මිනිහා කවදාකවත් නින්දන්නේ ඉතින් නිින්ද කියලා කියන්නේ කෙලෙස් දෙකක් නැති වෙලා. දොයි. සෝක්. මම සිංගප්පූර් ගිහිල්ලා <laughs> මෙඩිටේෂන් රිට්‍රීට් එකක් කරා මේ හෝ මේ වගේ දෙකක් ඇති හෝල් එක. එනවා වත් ආවෝ දරයි. ඒක එයා කන්ඩිෂන් කළා. ඉතියක් විතර වහනද මම හොත්තට බුද්ධි දැන් පරියන්කේ. කොක්ක ගහලා සාක්කුවේ දාගෙන ඔළුව බුදි. ධම්මික හමුදුරයිල්ල සක්මන් කර කර ඉන්නවා. මේ ගුරුනාන්සේ ඉතින් වන්දය කරනවා හරි සන්තෝෂයි වන්දින ගහ වන්දින වන්දින කියලා කනලකට කරගා උඹ භාවනා කරන්න වැඩි වෙලාවේ බුදිය කිව්ව ඔය කනට ලං කරදි මං කෝලා අද නිින්ද කියන්නේ කෙලෙසක් නෙවෙයි රාග ද්වේෂ මොහ නැන්නේ රාග ද්වේෂ නැහැ මොහේදී උඹට මොනවා කියලා වෙයි කිව්වා ඊයන්වසේ මං කෝ ස්වාමීන් වහන්සේ බ්‍රහ්මන් සාමුද්‍රෝ කියනවා රාගයට වැඩිය ද්වේෂයට වැඩිය නිින්දිනුන මොකක් කොමිට් කරන්නේ බොයි. තම බුදි වෙනවයි බුදු වෙනවයි මේ ළඟ ළඟ යන්නේ. ඕකත් එක තරහ වෙලා කද්දාවත් කොට ඉන්නවා. භාවනා නොකරපු මිනිස්සු තමයි ඔකට බයින්නේ. භාවනා කරපු කිසි කෙනෙකුට බනින්න බෑ මොකද ඒකේ ළඟින් දාගෙන යන්න ඕනේ නැත්තම් මේක අල්ලන්න බෑ. ඉතින් ඒකට අවදි වෙන්න පුළුවන් නම් මම යන්නේ දැන ප්‍රශ්නයක් නෑ. ඒ කාටවත් ලැජ්ජ වෙන්න දෙයක් නෙවෙයි. හොඳට බලන්න සක්මණේ දිගින් යන්නේ කොහොමද කියලා. සක්මනේදී වැනෙන්න පටන් ගන්න නින්ද යනකොට තද රාගේ තද ද්වේෂ නැති වෙච්ච ගමන් මේ හිත ඒ වගේ වේබරින් ගතියක් එනවා. ඒක හරහා ආයුතු එකක්. ඒ නිසා ඒක දාගන්න අනිත් සංඥාව ඒක කොටසක් තමයි මේ බ්ලැක් හෝල් එක. මේ නින්ද මේ පාලනය කරගන්න බැරි එක. ඒකටත් අවදි වෙනවා කියන එක ආධුනිකයල ටිකක් බරපතලයි අභියෝගේ. නමුත් එක සැරේ ඉන්නේ නැති නිසා නින්ද කෙනෙක් එක සැරේ නෑ අරමුණ සියුම් වේගනේ යනකොට දැනගන්න දැන් මෙයා එනවා. ඒකට පෙරත මඟ ලකුණු තියෙනවානේ. ඒ නිසා පෙර ලකුණු යනකොට දැනගන්න දැන් අර සාමාන්‍ය මයින්ඩ්ෆුල්නස් එක බෑ ඩබල් ඩෝස් වෙන්න. ඩබල් ඩෝස් එක බලන්න දැන් මේ පැත්තෙන් මේ පාරවල්ලා ඉන්නේ මැජික් පින්න මිනිස්සු රබන හොල්ලන්න ගන්නකොට දැනගන්න මොකක් හරි ජිල් මාර්ට් එකට තමයි. කටකට කටකට කටකට ගාලා ගහනකොට මේ පැත්තෙන් පරියක් වෙනවා පක් ගාලා. විදල පීනන්න පඩන්න. පියාඹන්න පඩන්න. ඉතින් හර්මිසු බලන යකෝ කොහෙන්ද මේ පරියා කියලා. ඒත් ඇස්බෙන්දු කියන්නේ. ඌ මේ පැත්තේ ගහන ඔය රබාන ගැහිල්ලගේ වමතෙන් ගහන්නේ. කට කට කට කට කට ගානකොට මේ මාළියෙක් කැවිලා පීනනවා. පරි කැවිලා පියාඹනවා. මැජික් ඔෆ් ද මයින්ඩ් කියන එක බුදුජානසික විහිළුවට නෙවෙයි. අතරමං හන්දියේ මැජික් වෙනවා මැජික් කාර්යයක් වගේ අපේ විඥානේ. අපි මෙහෙට දාපු ගමන් මේ පැත්තේ වෙලා. මේ පැත්තේ එජෙන්ඩා එක. ඒක නිසා අපි දැනගන්න ඕනේ මෙහෙට අපි මත් කරවන්න හදනවයි කියන්නේම අපි මේ පැත්තෙන් දාස කරගන්න හදනවා. මේ මත් වීම අවබෝධය සිද්ධ වෙනවා නම් මත්වීමම ලාලු ලකුණක් ඔබ මේ පැත්තෙන් දහස වෙනවා. ඉතින් තමයි තියෙන choice එක නැති වෙනවා. නිසා මේ මත්වීම වැඩි වුණොත් මේ පැත්ත අපි අපේ චරිතය නැති වෙනවා, සීල නැති වෙනවා, අකුසල් සිද්ධ වෙනවා, බොහෝ දුක් විඳින්න වෙනවා. නිසා අපි අල්ලන්නේ යමක් දාලා. එimhe දානකොටම දැනගන්න ඕනේ. හැම කාපණුගුල ගස ගන්න. තේරුණා වගේ අහුකෝ ගන්න. තේරෙන්නේ නැහැ මට තේරෙනවා තේරෙන්නේ නැහැ. නිකන් දන්නවා වගේ නිකන් පොතෙන් දැනගන්න තේරුණා කියලා තියෙන්නේ. එච්චරයි ඊට පස්සේ ලෑස්ති වෙනවා කියලා කියන්නේ ආනපනේ සිවුම් වෙනකොට දැන් මම අයියා වෙන්න හදනවානේ අක්කා වෙන්න හරියට වැඩි හරි ආනපනේ හරි ආනපනේ කුයි කරනවා. ඒ දැනගන්න ඒක තමයි ට්‍රික් එක මේ ට්‍රික් එක. මුක්කකින් හරි අපි මොනම දෙයකින් හරි කවුරු හරි අපේ සන්තෝෂ කරන්න හැදුවා නම් අනිවාර්යයෙන්ම මිනිහා ගාව එජෙන්ඩා එකක් තියෙනවා. කිසිම කෙනෙක් තව කෙනෙකුට අනුකම්පා කරන්නේ නැහැ මේ ලෝකේ. ඒ එහෙම එකක් බුදුහාමුදුරුවෝ නැහැ. කරන්නේ හැම වෙලාවෙම පිටිපස්සේ මොකක් හරි අnder තියාගෙන තමයි. අපි තනිය වෙනවා අපි තනියම වෙනවා ඒක ටිකක් හරි දරුණු ඇති ඕගොල්ලන්ට මෙහෙම කියනකොට විශේෂයෙන් පෞල්කාරයෝ නිසා නමුත් මේක ඉතින් කියන්න වෙනවා. මොන්නම හේතුකින් තව කෙනෙකුට උදව් කරන්න බෑ උදව් කරන්න පුළුවන් කියලා කියනවනම් දැපෙන තමා ගන්නයි හදාන්නේ. වගලා ගන්නයි හදාන්නේ. ඊසේ මනසේ මොන කරන්නකොට දැනගන්න ඉස්සර පැත්තෙන් බලනවත් එක්කම පොඩ පිටිපස්සේ. හරි වාජුව. අර වාහනේ හිටියම හොඳයි ඒක. මොන රන්නකොට ඌට ඌට කණ්ණාඩියෙන් පෙන්ලා ඉස්සර පැත්තෙන් බලනවාගේ පොඩ්ඩක් පිටිපස්සෙන් කියලා බලන්න කොහොමද සීන් එක කියලා. ওই සමාජයේ වැඩි නටන කට්ටියත් එක්ක ඒගොල්ලෝ ඒ තරම්ම අජුවක් එක්ක දෙල්ලන් වැඩි තමයි අපේ හිතත් මොකක් හරි ඇට්‍රැක් වුණා නම් එයා සමාන මොහයක් මේ පැත්තේ තියෙනවා. එතකොටම දැනගන්නට මේ මෙතනින් තමයි අහුවෙන්නේ. දැන් ආනපනේ හරි ගියා සතිය අහුණා ආනපනේ සිවුම් උනායි කියන එකම එක විදිහක මොහයක්. එහෙම නැත්නම් සම්පජඤ්ඤේ නැතිකම. වෙනදේ පිළිබඳ අවතියක් නැහැ. ඒක වාසියට දාගෙන හරි හරි මට නම් දැන් හරි කියලා හිතාන. ඒත් එක්කම අවාසියක් තියෙනවා මාන්නේ වැඩි. අමායනේ වැඩි. තෘෂ්ණාව වැඩි. ඒක පිළිබඳව තියෙන ඥාන අනුබන ගොරෝසුට පෙන්නත් එකයි සියුම් වුණත් එකයි නොපෙනී ගියත් එකයි මේ කෙලෙස් වලට විලිලෙච්ච කියන જાතියක් නෑ ඒක කොයි වෙලාවෙ අපිට ගන්නවද කියන්නේ බෑ ඒකට ඉන්න ඕනේ සම්පූර්ණ අවදියක් ඒ අවදිය මේ ආනපන සියුම් වෙලාවේදී මම හැම වෙලාවෙම සමාකාරව තියාගන්න ඒත් මට තේරෙනවා තේරෙන්නේ නැතුව හුක්කු ගන්න කියලා. තේරෙනවද? යල්ලාවට ආවේ. දැන් මම බැලුවා ඒ එහෙම වෙනවා දහ පාරක් විතර එහෙම වෙනවා ආපහු එනවා හැබැයි. ඒ ඒකෙන් පේන තියෙන අපි දැන් බැටල් ෆීල්ඩ් එකේ ඉන්නේ. අපිට පේන්නේ අපි ගහන ගහන පාර වරදිනවා කියලා. අපි අරින්න නැතුව ගහන එක මොකද්ද බලන්න කවුද මේ ශක්තිය අපිට දුන්නේ කියලා. නවවෙනි පාරත් වැරදිලා තියෙන දහවෙනි පාර ගහන්න කවුද අපිට කියලා දෙන්නේ? බුදුහාමුදුර නොවුන නම් කරනවද වැඩේ? ධර්මයක් නැහැ හිටියන කරනවද වැඩේ? මොන ලාභයටද ඔය කරන්නේ? සත්කාරයකට සම්මානයකට නෑ. අරින්දයක් ගහගෙන ගහගෙන යන එකයි තියෙන වීජ ප්‍රසන්න වගේ ගහලා ගහලා ගහලා දොරවාවත් එක්ක ගලවලා වෙනකන් ගහන එකයි තියෙන්නේ. ඒකට වෙන කෙනෙක් හිතනවා මේ අන්තිම පාරෙන් තියෙනවා කියලා. නෑ. ඉත හොම්බෙන් යනකන් ගහලා ඉඳලා තියෙන. අන්තිම වෙලා ඉතින් අර පූර්ව ඔටුවක බෙල්ල කඩන අන්තිම පිදුරු ගහ වගේ අන්තිමේකෙන් තමයි කැඩෙන්නේ. ඔත් යෝගාචර ස්තුති කරන්න ඕන අන්තිමේක නෙමෙයි. ඒකේ ෆ්‍රිල්ස් ට්‍රිල්ස් තියෙනවා. ඊට ඉස්සෙල්ලා කරන එකට වදින්න eBay. මොන මොන ශක්තියෙන්ද මේ කදාව කඩන්න බැරි මේ බැම්මට ගහන්නේ කියලා. ජීවිතත් එක්ක නෙමෙයි ශ්‍රී ලංකාව ගහන එකයි තියෙන්නේ. ඕක එක සැරයක් දිනුවට හරියන්නේ නැහැ. හැමෝටම දැන් මාස 6ක විතර කාලයක භාවනාවේදී ওই ප්‍රශ්න තියෙනවා මට දැන්. මේ මාස 6 කියනවද සංසාරෙත් එක වරනකොට ඕම ටික කාලය සංසාරේ කියන්නේ මාස 6 ගණන් ගන්නවා. නෑ හොඳින් දැන් භාවනා කරන අවුරුදු 5ක් විතර වෙනවනේ. ඔය මට්ටම දැනගත්තේ දැන්. ගහලල්ල ගහලල්ල. තව ඕකේ ඉන්නවට පස්සේ ඔය ටෙඩි සංකීර්ණ ප්‍රශ්නක් ඉස්සරහට එන්නේ. නින්ද නෙවෙයි. නින්ද කියන්නේ බොහොම මේ කෙල්ලරලෙන් අල්ලලා අල්ලන්න පුළුවන් එකක්. ඊට වැඩිය සිවුම් එකට යන්නේ. එහෙමනම් ඔතනම ගෙදර ගිහිල්ලා කරට ගහලා බුදියා ගන්න. භාවන කරන්න බැරි නම්. අන්න කරන්න යනවා නම් මතක තියාගන්න ඕක දිනපු ගමන් අට ඔయిత වැඩි සංකීර්ණ ප්‍රශ්නයක් දෙන්නේ. මේක කවදාකවත් එහෙම අනුකම්පාවක් නැහැ. ගිනිලා ගිනිලා ගිනිලා කිනීම බුදුහාමුදුරගේ ඉච්ඡ දඬම කිරීම. ලැහැස්ති නම් යන් නැත්තම් ගෙදර ගිහලා හොඳට රැට කාලා බුදිය ගන්න එකයි තියෙන්නේ. ඒකත් පවු නැහැ ඉතින්. මානවයිතිවාදී වන්දි රැට කරනවා කියනවා. හරි අපි ගියා මේ වෙලාව වැරදිද මන්ද වෙලාව හරි. එතකොට අපි මොකද කියන්නේ මේ භාගික උපාධි අංකය දෙනවද? අනේ පැය භාගය තියෙනවා. නෑ. ඒකත් විනාඩි 5ක් තියෙනවා. අපි ඊයේ අපිට උනේ සාකච්ඡා හරි ඒක තමයි. සක්මනට කොච්චර වෙලා තියෙන 35ක් ගන්නවද? වැයකුත් විනාඩි 5ක් ගන්නවද කියන එක ප්‍රශ්න තියෙනවා. 35 ටී ටයිම් එකයි සක්මනයි කරලා අපි හතරට එකතු වෙනවා. ඒක ටයිම් ටේබල් එක ඊවන් දුවනවා. එහෙනම් සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි. ධර්ම සාකච්ඡාවේ නිමාව මෙතනින් සටහන් කරනවා.